ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මුණාසනේ වැඩ සිටිනේ ගරු ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් චිත්ත සංඥා වහන්සේලා ප්‍රධාන කරගත් සියලුම යෝගාවචර පිළිසකින් අවසරයි. අපි පසුගිය ධර්ම දේශනාවේදී භාවනා කරන යෝගාවචරයේ පැත්තෙන් බැලුවත් ධර්ම රසයේට ධර්මය අහන කෙනෙක්ගේ පැත්තෙන් බැලුවත් සෑහෙන ජඹුරක් අතුලාන්තයක් සහිත ධර්ම කොටාශයක් සාකච්ඡාවක් ඉදිරිපත් කරගත්තා. නම් වශයෙන් සඳහන් කරනවා නම් ලක්ෂණ ප්‍රතිවේද ඥානය පහළ වීම එහෙම නැත්නම් ලක්ෂණ සම්මෝහය දුරු කර ගැනීම කියන සංදිස්ථානය වශයෙන් කෙටියෙන් මේ අවස්ථාව සඳහන් කරන්න පුළුවන්. මේ සෑම සංදිස්ථානයකදීම අපිට බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානී ලද්දා වූ මහා උත්මයාණන් වහන්සේගේ ඇති ධර්ම ඥානයේ ගැඹුරේ ඒ වාගේම ප්‍රඥාව කරුණාව මොනවට පැහැදිලි වෙනවා. ඒ මක්නිසාද මේ සෑම ගැඹුරු ඥානයක්ම ඉතාමත්ම ක්‍රමානුකූලව පියවර පිළිවෙල නොයික්මවා ළඟා විතු දෙයක්. ඕල් දෙනෙක් විශේෂයෙන්ම මුලින් මුලින් සඳහන් කරන්ට යෙදිච්ච කම්මස්සකතා ඥාන සම්මාදිටිය ධම්මවවත්ථාන ඥාන සම්මාදිට්ඨිය අත්‍යවවත්ථාන ඥාන සම්මාදිට්ඨිය ආදී කොට ඇත්තා වූ මුල් මුල් ඥාන පිළිබඳව කැමැත්තක් කුසල ඡන්දයක් පහළ වෙච්ච සෑම කෙනෙක්ම මේ ලක්ෂණ අතිවේද ඥානයට කැමති වෙනවා ගරු කරනවා සාදරයෙන් බලාපොරොත්තු වෙනවා ඒ සඳහා ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා ක්‍රමය නොඉක්මවා ධර්ම ගෞරවයෙන් ඉතාමත්ම සැලකිලිවත් ඉදිරිපත් වෙනවනම් ඒ අත්තන්ට නබෝ කලකින් මේ ධර්මය සමාවසයෙන් ඍචුවම සම්පූර්ණ වෙන ආකාරයට ලබා ගන්න පුළුවන් බව මේ ධර්ම කතාවල් අහනකොටම පැහැදිලි වෙනවා. ඒ නිසා අපි ඒ ධර්ම ගෞරවය කියලා කියන්නේ ධර්මයට සලකනවා කියලා කියන්නේ දෙන උපදේශ නීති ආකාරයෙන් පාවිච්චි කරනවා කියන්නේ මේ ක්‍රමයේ නොඉක්මවා පැවැත්වීම. ඒ නිසා අපි මේ ක්‍රමයේ තේරුම් ගැනීම තමයි මේ ධර්ම දේශනාවේදී අපි බලාපොරොත්තු විය යුත්තේ. ඊගාවතේ තේරුම් ගත්තා වූ ක්‍රමයට ගරු කරමින් ඒක අදහමින් ඒකට ඇත්තා වූ සියලුම විස්තර සම්පාදනය කරමින් එහි යෙදෙනවා නම් මේ ධම්මවත්තාන මට්ටමේ පච්චේ පරිග්ගා පච්චේවත්ථාන මට්ටමටත් ඊගාට ලක්ෂණ ප්‍රතිවේදයටත්පත් වෙනවා. මේ ලක්ෂණ ප්‍රතිවේදයේදී තියෙන ප්‍රධාන මේ අංග ලක්ෂණයක් වශයෙන් පෙන්වන්න පුළුවන් වෙන්නේ ඉදිරිපත් වෙන්නේ අරමුණක ලක්ෂණ පිළිබඳව යෝගාවචරය විශේෂයෙන්ම සූර භාවයටපත් වෙනවා. යෝගාවචරයන් අරමුණක් තමන්ගේ මෙනෙහි කරන හිතට ඉදිරිපත් කරගත්ත අවස්ථාව අපිට කියන්න පුළුවන් නාම රූප වශයෙන් වෙන් කර ගැනීමට සුදුසුකම් ලැබිච්ච අවස්ථාව. එහෙම නැත්නම් චිත්ත විසුද්ධියේ මූලික ලක්ෂණ විදිහට පෙන්ලා දෙන්න පුළුවන්. හිත වෙන දේවල් විශේෂ දුවනවා නෙවෙයි අරමුණක් සමග එල්ලව පවතින. ඒ හිත ඒ අරමුණේ නැවත නැවත යොදවමින් පවතිනවා. මේ මූලික අංග දෙක තියෙනවා නම් ඒ කියන්නේ නිවැරදි එල්ලයක් අඛණ්ඩ වේ එහි යෙදවීමක් නැවත නමත් නැවතත් හිත අරමුණේ යෙදවීම එක මොහොතක හෝ හිතේ පවතිනවා නම් අපිට කියන්න පුළුවන් ඒ හිත පිරිසිදුව පවතින හිතක් එක අරමුණක පවතින නිසා එහි කෙලස් තියෙන අවස්ථාව අඩුයි නැත්නම් නැහැ මේ විදිහට පිරිසිදු කරගත්ත හිතක විතරමයි චිත්ත විසුද්ධිය ඇති වෙච්ච හිතකට විතරමයි දැනගන්න පුළුවන් වෙන්නේ මේ අරමුණත් හිතත් සමග හෝ නැත්නම් මේ අරමුණ පසුපසු අරමුණ සමග හෝ නැත්නම් මේ හිත පසුපසු සිත් සමග හෝ සම්බන්ධ වෙන වැවෙන වැඩෙන ආකාර දැක ගන්න පුළුවන් වෙන්නේ එතකොට. ඒකට අපි කියනවා අච්චේවත්ථාණිය කියලා නැත්නම් හේතුඵල ධර්ම දැකීම කියලා. එහෙනම් අර චිත්ත විසුද්ධිය දිගට පැවැත්වීමෙන් අපි හේතුඵල වශයෙන් සම්බන්ධ වීම දැක ගන්නට අවස්ථාවක් ඇති කර ගන්න. ඒ නිසා යම් අවස්ථාවක යෝගාවචරයේ හිත වහ වහ අරමුණු වලින් කැඩිලා යනවන අරමුණු වලින් බිඳිලා යනවන අරමුණු වහ වහ හිත පිට යාම මාර්ගයෙන් භාවනා කැදීම මාර්ගයෙන් බිඳිනවන ඒ යෝගාවචරයට ඒ වගේ දියුණු මට්ටමට යන්න අමාරුයි. යම් කිසි යෝගාවචරයේ මේ විදිහට ධර්ම කෞරවේ පිළිතලා හොඳට වෙලා අරගෙන පිළිසිදුව භාවනා කර්මාන්තයේ දිගට ගෙනියනවනම් මේ හේතුඵල ධර්ම වශයෙන්මුත් අරමුණ පිළිසිඳනකොට ඉදිරියට ඉදිරිපත් වෙච්ච උනා වූ අරමුණේ ලක්ෂණ කීපාකාරයෙන් දක ගන්න පටන් ගන්නවා. මේක ධර්මානුකූලව විස්තර කරනවා ඒ අරමුණට ආවේනික වූ අරමුණේ පෞද්ගලික ලක්ෂණ කියලා අරමුණ පෞද්ගලිකව දැනගන්නවා. මේකට කියනවා අත්‍යන්ත ලක්ෂණ කියනවා. ස්වභාව ලක්ෂණ කියනවා පෞද්ගලික ලක්ෂණ කියනවා මේක යෝගාවචරය හොඳට තේරුම් ගන්න ඕනේ යම් කිසි කෙනෙක් මෙන්න මේ ස්වභාව ලක්ෂණ නැත්නම් අරමුණෙතම ආවේනික වූ ඒ අරමුණ ඊහා සම්මෙදම හෝ ඊන් ක්ෂණයකට පසු පෙර උපදිනා වූ අනිත් අරමුණකින් වෙන්කොට දැක ගන්නට නම් අරමුණේ ස්වභාවික ලක්ෂණ දැකගෙන තියෙනවා. මොකද එක වතාවකට සම්පජාන දියුණු වෙන මට්ටමට එනකොට යෝගාවචරයේ හිතට අරමුණු රාශියක් එල්ල වෙන්න පුළුවන්. නමුත් Taman එල්ල කරන්නේ යොමු කරවන්නේ ඊටාත්ම ප්‍රකට ඊටාත්ම පැහැදිලි මධ්‍යස්ථ ආරම්භක. ඊ අරමුණ දකිද්දී තව අරමුණු දකින්න නිසා යෝගාවචරයට අනෙකුත් හාත්පස අරමුණු සමග Taman එල්ල කරන අරමුණ වෙන් කරලා දැක ගන්න මේ අරමුණු අතර ඇත්තා වූ ස්වභාවික ලක්ෂණ ඒ විදිහට කියනවා නම් පෞද්ගලික ලක්ෂණ මේ අරමුණතම අත්‍යන්ත වූ ලක්ෂණ ඒකට කියනවා පච්චේක ලක්ෂණ කියලා අන්න දැක ගන්නවනේ තමන්ගේ හිතේ පටලැවීමක් වෙන්නේ නැහැ තමන් අවධානය යොමු කරන්නේ මොකේදද ඒ අවධානය යොමු කරමින් සිටිද්දී බාහිරේ හාත්පස වැටෙන්නේ මොනවද කියලා තේරෙනවා ඒ වගේම අරමුණේ හිතට එල්ල වෙලා අරමුණේ ස්වභාවික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ දකින්න සිටින විට අරමුණ වහා වෙනස් ස්වරූපයකටපත් වෙනවා නම් ඉතාම ශේෂයකින් වෙනස් වුණත් මේ වෙනස් වීම දැක ගන්න ඒ අරමුණ තීබෙන වේලාවේදී අරමුණේ පච්චත්ත ලක්ෂණය ඒකටම අත්‍යන්ත ආවේනික ලක්ෂණය විස්තද වශයෙන් දැකලා තියෙනවා. මේ නිසා යෝගාවචරයාගේ සමාධියේ දක්ෂකම සූරකම තීන්දුව වෙන්නේ තමයි කොච්චර පැහැදිලි වෙච්ච මේ අරමුණක අංශුවක පච්චත්ත ලක්ෂණය දකින්නවා. පෞද්ගලික ලක්ෂණේ දකින්නවද ස්වභාව ලක්ෂණේ දකින්නවද කියන එක. මේ නිසා යෝගාවචරය මෙතෙක් සීලයක් රැකනන් සීල විසුද්ධියක් ලැබුවා නම් හිත අරමුණට එල්ල කිරීමක් කරලා චිත්ත විසුද්ධියක් ලැබුවා නම් ඒ අරමුණ හිතට හිත අරමුණට අරමුණ අරමුණට හිත හිතට ආදී විදිහට নানা ආකාර සම්බන්ධතා දැක්කනම් ඒ සියල්ලම දැක්කේ මෙන්න මේ කෘත්‍යයට උදව් උපකාර වශයෙන් වෙයි. එහෙම නැත්නම් ඒ පෙර පෙර සිදු කළා වූ විසුද්ධි පිරිසිදු කිරීම කලේ අරමුණ හරියටම නිවි හැනෙහිල්ල නිසිනින්ද මෙන්න මේ පච්චත්ත ලක්ෂණය දැක ගන්නයි. අරමුණට මේ ආවෙනික වූ ලක්ෂණ දැක ගන්නයි. ස්වභාවික ලක්ෂණ දැක ගන්නයි. මේ විදිහට අරමුණු දැක ගැනීමෙන්මයි යෝගාවචරයා ඒ අරමුණේ ඇත්තා වූ සාමාන්‍ය ලක්ෂණය ස්වභාව ලෝකයේ කවුරු දන්නා සාමාන්‍ය සම්මුති ලක්ෂණ බිඳගෙන පරමාර්ථයට නැග ගන්න පුළුවන් මේ නිසා යම් අවස්ථාවක අරමුණෙහි ඇත්තා වූ මේ පච්චත්ත ලක්ෂණ ස්වභාවික ලක්ෂණ සාමාන්‍ය වශයෙන් දැක්කේ නැත්නම් හිත ඉක්මවන්නේ නැහැ මේ අරමුණ. ඒ වෙනුවට අරමුණ හිත ඉක්මවන. හිත වගලා ගන්න. මෝහයටපත් කරගන්න, මායා කරනවා. මේ නිසායි යෝගාවචරයෝ මේ තරම් භාවනාව පිළිසිදුව පවතිද්දී සමහර වෙලාවට අරමුණට ප්‍රිය භාවය අරමුණට අප්‍රිය භාවය උපදවනවා. ඒ මොකද තවමත් මෙනෙහි කරන හිතට වැඩිය අරමුණු විශාලයි. අරමුණු රුදුරු වේසම ආගෙන ඇවිල්ලා හිත බය කරනවා. එහෙම නැත්නම් මන මොහනීය ආකාරයට ඇවිල්ලා හිත මත් කරවනවා. මේ මත් වෙච්ච හිත, බය වෙච්ච හිත මානයට මැනීමකටපත් වෙච්ච හිත, දිටිගත වෙච්ච හිත, ලෙඩ හිතක්, දුර්වල හිතක්, පසුබාහන හිතක්, පැකිලෙන හිතක්, කුසීත හිතක්. මෙන්න මේ කුසීත භාවයේ තියෙන තාකල් යෝගාවචරය දක්ෂ යුද සෙබලෙක් වගේ නෙවෙයි යුද්ධට පෙළඹෙන්නේ. දියගොළුව පැකිලෙමින් පස්සකාදීමින් යුද්ධට පෙළඹෙන බයපක්ෂ සෙබලෙක් වගේ. නමුත් මේ මත්තමේ අද්දකීමෙන් තමන්ගේම අත්තරදි දැකීමෙන්ම බණ ඇහිීමෙන්ම ධර්මයේ ඇති ශක්තිය අදිස්ථාන වශයෙන් ලං කර ගැනීමෙන්ම දිනු කරගත යුතුක් මිසේ කවදාකවත් වෙන කෙනෙකුට දෙන්න පුළුවන් ගුණයක් නෙවෙයි. ඒ වගේම බෙහෙතක් හේතකින් ශරීරගත කරන්න පුළුවන් ගුණයක් නෙවෙයි. වෙන ලෝකේ තියෙන වෙන ක්‍රමයකින් හිත මේ தත්ත්වයට දිනු කරන්න අමාරුයි. මේ නිසා මේ යුද පුහුණුවට යුදයේ ඇති වීරත්වයට දක්ෂකම ඇති වෙන්නේ යුද වැඩිමෙන්මයි. දුෂ්කරතාවයන් වලට මුහුණ දීමෙන්මයි. ඒ නිසා ඒ යෝගාවචරය මේ විදිහේ සංසාරේ බය හොඳට දැකලා සංසාරයෙන් වෙන්වීම ඊටාත්ම සංවේගව පහල කරගෙන කටයුතු කරනවා නම් ඒ යෝගාවචරයේ දුකක් හරදරයක් වේදනාවක් සද්දයක් හිතවිල්ලක් ආදී විදිහට භාවනාවට බාධාවක් වෙනකොට වැඩ කරන ආකාරයේ අහංක සන්තෝෂයි. ඉතාමත්ම અભිහිත ස්වરૂපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන ලන්සුව උන්වහන්සේ පෙන්වන සීමාව තමයි කාය පිළිබඳ අපේක්ෂාවක් නැතිව සතරට පෙළෙනවා. ජීවිතය පිළිබඳ අපේක්ෂාවකින් තොරව සතරට පෙළෙනවා. කාය ජීවිත নিরপেক্ষව. එහෙම නැතිනම් මේ යුතෙට මේ සතරට අවශ්‍ය කරන්නා වූ ආයුධ ආඩම කණුව ලබා ගන්න තමයි. ආයුධ අවශ්‍ය ආයුධ ටික සඳහන් කර ගන්න ඕනේ ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥා. ඉන්ද්‍රිය ධර්ම පහ. මේ ඉන්ද්‍රිය ධර්ම පහ දිනුනොද ශක්තිමත් යුදයට ප්‍රමාණවත් කියලා දැනගන්න පුළුවන් ඉන්නේ Tamanට ඉදිරිපත් වෙන්නේ දුෂ්කරතාවයේදී Taman කොච්චර සූර විදිහට කොච්චර වෙලාව දැකද දැනගෙන ප්‍රමාණය දැනගෙන අතේ තියෙන උපකරණ ටික පාවිච්චි කරනවාද කියන කාරණාව. එවැනි යෝගාවචරයාට උපදේශ වශයෙන් ධර්මෝපදේශ වශයෙන් සඳහන් කරන්නේ අරමුණේ මොනතරම් විහිසුණු රූපමාගෙන ආවත් මොනතරම් මනමෝහනීය ස්වરૂපෙට ඉදිරිපත් වුණත් මධ්‍යස්ථව තිබුණත් ඒ අරමුණ හාත්පසේ පච්චත්ත ලක්ෂණ වශයෙන් ස්වභාවික ලක්ෂණ වශයෙන් අරමුණට ආවේග සෑම ලකුණක්ම උකහා ගනිමි කියන අදහසින් අරමුණ දැක ගන්න පුළුවන් නම් අපිට අරමුණට සම වෙන්න පුළුවන් නැත්නම් අරමුණ ඉක්මවල යන්න පුළුවන්. මේකට කියනවා විනිවිදිනවා කියලා. මේකට කියනවා අතුලාන්තය දැකීමක් කියලා. මෙත මේ තත්ත්වයට එනකොට ඒ අරමුණු ඉතාමත්ම ඉස්සල ඝනවට පෙයිච්චදී ඉතාම දිගට පවතිනවා වගේ පෙන්වදී ක්ෂණ ක්ෂණ වපේ අංශු අංශු වපේ පේන්න පටන් ගන්නවා. මේ සීමාවක් යෝගාවචරය නොදකින්න තරමට මේ අතුලාන්තය දකින්න උත්සාහ කරනවනේ ඒ හිතට අපි කියන්න පුළුවන් සම්පජඤ්ඤය පහළ වෙන්න ඥානෙ පහළ වෙන්න අවශ්‍ය පසුබිම ඒ හිතේ හැදිලා තියෙනවා. එහෙමනම් ඒ හිත අරමුණ විනිවිදිනවා. විනිවිද යනවා. මේකට ධර්ම දේශනාවේදී සම්බන්ධ වෙන මතු කරගන්න මේ ලක්ෂණ නිසාම අපි මේකට විපස්සනාව කියලා කියනවා. පස්සනාවක් දැකීමක් පස්සති කියලා පාලි වචනේ අපි සිංහලට නමාගන්නේ නංවා ගන්නෙ දකින්නයි කියන්නේ. මේ විපස්සනාව කියලා කියන්නේ විවිධාකාරයෙන් දැකීම. මේ විවිධාකාර භාවය ඡන වශයෙන් කඩා බැලීමේදී යෝගාචරය අත්දකින්න. ඒ වගේම අරමුණක් ගුලිවට පිටුවට මිටි වශයෙන් තිබුණට ඒ ඒක එකක් විසදව දැක ගැනීම වශයෙන් වෙන් කර ගැනීමේදී මේ විවිධාකාර භාවය දකින්න. ඒ විතරක් නෙමෙයි මේ අරමුණෙතම ආවේනික වූ අරමුණෙතම පච්චේක වූ මේ ලක්ෂණය දැකලා සම්පූර්ණ වෙනවත් එකම හිත අරමුණ සම්පූර්ණ විනිවිදිනවා ප්‍රත්‍යක්ෂ විනිවිදිනවා විනිවිදීමේ ලක්ෂණ විලක්ෂණ දැකගන්නට සාමාන්‍ය ලක්ෂණය සාන්තති ලක්ෂණය විශේෂම සාන්තති ලක්ෂණයේ හිතරණේ මේ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ අරමුණක් මතුවෙනකොට නැත්නම් අරමුණයි සිතයි එකිනෙක එල්ල වී පවතින වේලාවකදී මේ අරමුණේ විස්තර දැක ගන්නට අරමුණේ සෑම පෙන්වන්න හදන සෑම රංගනයක් ඒ සෑම ලක්ෂණයක්ම ආත්පසින් දැක ගන්න උත්සාහ කරනකොට ඒ අරමුණ බිඳිනවා නම් බිඳෙනවා. ක්ෂණ වශයෙන් බිඳෙනවා නම් බිඳෙනවා. අරමුණ අංශු වශයෙන් බිඳෙනවා නම් බිඳෙනවා. ඒ දැකීමෙන් දැකීමෙන් ඉදිරියට යනකොට ඒ සෑම අරමුණකම තව පොදු ලක්ෂණයක් යෝගාවචරයට වැටෙනවා. මෙන්න මේ සෑම අරමුණක්ම එකිනෙකට විවිධව විසමව ඉදිරිපත් කරගන්න යෝගාවචරයයි විවිධ විසම භාවයේ සම්පූර්ණ මහාත්පස දැකගනිමි කියන විශේෂ ප්‍රධාන වීර්යයෙන් යුක්ත භාවනාව කරනවා නම් මේ විවිධ භාවය තුලම සෑම අරමුණකට මේ පොදු ලක්ෂණකුත් කියනවා කියන එක යෝගාවචරයේ පිටත ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒකට කියනවා අරමුණ වහවහ වෙනස් වෙන භාවයේ දකින්ද දකින්ද එක අරමුණක් තුල ඇත්තා වූ ගොනු මිති බිඳි බිඳි යන්න යන්න ඒ සෑම කුඩා කුඩා අංශුවක්ම චන චන වශයෙන් බිඳෙන බව දැකීම සෑම ඝන භාවයකටම උරුමයි උණුසුම් භාවයකටත් උරුමයි ගලන ස්වරූපයකටත් උරුමයි කලන ස්වරූපයකටත් උරුමයි ආපෝ ධාතුවේ මේ ගතිය පෙන්වනවා තේජෝ ධාතුවේ වායෝ ධාතුවේ ආදී කොට ඇත්තා වූ මේ සියලුම හතර මහා ධාතුන්ගේ ඒ ඒ ලක්ෂණ ඒ ධාතුව ඉදිරිපත් වෙච්ච වෙලාවේදී මම ආවා කියන වගේ පුද්ගලික ලක්ෂණක් පෙන්වනවා. මේ ආව බව යෝගාවචරය දැනගන්නේ හිතට අරමුණු එල්ලවීම වශයෙන්. ඒ වෙලාවේදී යෝගාචරය හාත්පසින් මේ පුද්ගලික ලක්ෂණ දැක ගන්න උත්සාහ කරනවනේ ඒ භව විස්තර වශයෙන් දකින්ද දකින්ද මේ සෑම එන කෙනෙක්ම යනවා විනාශ වෙනවා කියන පොදු ලක්ෂණ දැක්කා. මෙන්න මේ ලක්ෂණ දෙක පෞද්ගලික ලක්ෂණ නැත්නම් පච්චත්ත ලක්ෂණ නැත්නම් ස්වභාව ලක්ෂණය විසදව දැනගැනීමේ දක්ෂතාවයත් ඒ තුලින් මේ මතුවෙන ආ පොදු ලක්ෂණ දැක ගැනීමක් තමයි මේ ලක්ෂණ ප්‍රතිවේද ඥාන අවස්ථාවේදී පේන විශේෂම දේ. මේ පොදු ලක්ෂණ බොහෝ විට හැම කෙනාම අහලා තියෙන නිත්‍ය නැති ස්වરૂපය අනිත්‍ය ස්වરૂපය මේ අනිත්‍ය ස්වરૂපය සාමාන්‍ය භාවනා නොකරන හිතට විවිධාකාර සංඥා වලින් ඝන සංඥා වලින් වැහිලා යනවා ඉඳගෙන ඉඳලා හිත ගන්න ඉරියව්වක් අරගත්තොත් ඉතාමත්ම සතිමන්ත යෝගාවචරයේ තමන් පරියන්කයේදී නැගිටීමේ චේතනාව ක්‍රමාක්‍රමේ වැඩි වෙන ආකාරය දකින්ව ඒ දකිමින්ම ඒ චේතනාවේ බලවත්කම නිසා තමන් මේ චේතනාවට ඡන්දේ දෙනවා. හොඳයි දැන් වේදනාව නිසා හෝ සද්දයක් නිසා හෝ හිතවිලි නිසා හෝ වෙන කටයුත්තක් නිසා හෝ නැගිටීමට හිතවිල්ල පහළ වුණා කියලා යෝගාචර දැනගත්තොත් ඒ පිළිබඳව හිතේ දුවක් යෝගාචරයට වැටෙනවා මේ නැගිටීමේ චේතනාව කියන්නේ එකක් නෙවෙයි. මැරිච්ච දෙයක් නෙවෙයි. ඒක චේතනාවලියක් සජීවී වැඩපිළිවෙලක්. ඒ චේතනාවලිය පටන් ගත්ත තැන ඉඳලා සම්පූර්ණ නැගිටීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනකන් චේතනාවලිය දිගට එකක් පස්සේ එකක් එකක් පස්සේ එකක් පහළ වෙමින් පවතී. මේ වේ චේතනාවලියක් වශයෙන් මේක දැක ගන්න පුළුවන් නම් දැක ගන්න තරම් යෝගාවචරයාගේ සතිය තියෙනවා නම් ලෝකාවචරයට වැටෙනවා ඉන්නේ ඉන්නේ චේතනාවක් මතු මතු පහළ වෙන්නා වූ නැගිටීමේ චේතනාවට ඉඩතබමින් ගෙවි යනවා බිඳී යනවා විනාශ වෙලා යනවා බොහෝම ක්ෂණිකව ක්ෂණිකව සිදු වෙනවා මෙනෙහි කරන හිත පසුබානවා නම් මෙනෙහි කරන හිත කඩ කඩ වෙවි නම් යන්නේ හිත දුර්වල වෙනවා මේ චේතනාව එකක් වශයෙන් වැටහිලා මේ චේතනාව අනුව වැඩ කටයුතු රාශියක් වෙන බව යෝගාවචරයා මත වශයෙන් හිතුමනාප වශයෙන් මාර්ගය. එහෙම නැත්නම් මේක තුල දෙවියෙක් ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් ජීවියක් මේක තුල ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් අසවල් කෙනාගේ වැරැද්ද, අසවල් කෙනාගේ අඩුපාඩුව මේ ආදී විදිහට নানা ප්‍රකාර මත නිසා අර චේතනා වලියක් ක්ෂණකන වශයෙන් බිඳි බිඳි අලුත් අලුත් චේතනා පරණ පරණ චේතනා දැනගන්නවා කියන වැඩ පිළිවෙල සජීවී වැඩ පිළිවෙල වර්තමාන වශයෙන්ම දැක ගන්න පුළුවන් දැකගත යුතු වැඩ පිළිවෙල තමා වශයෙන්ම දැකගත යුතු වැඩ පිළිවෙල අකමකය. මෙකිලා. මේ වෙනුවට මතිමතාන්තර රාශියක් ඉද දෙනවා. නමුත් දස්ස යෝගාවචරයන මේ පුංචි වැඩක උනත් මේ තාක් තොරතුරු රාශියක් කියනවා චේතනාවේ මේ තාක් පෞද්ගලික ලක්ෂණ පවතිනවා කියලා ඒ දෙස බලන ඉන්නවනේ යෝගාචරයට චේතනාව මුල් වෙලා ඒ අනෝඛයි විකාර මත වෙන්න වඩා ගන්නවා. ඉතකන ඉඳගෙන තිබුණු කය ක්‍රමක්‍රමයෙන් අතට, පායට, හන්දි වලට විවිධ ආකාර බර දෙමින් ඉරියව වෙනස් කරමින් ක්‍රමයෙන් ක්‍රමයෙන් හිත ගන්නා තත්ත්වයටපත් වෙනවා. චේතනාවත් හා සමගම කාය ඉදිරියට නැමීම, පොළවට අත තබා බර ගැනීම, ආයත විවිධ ආකාර විදිහට නැමීම්, තදවීම් කරණේවා. එක එකක් දැක ගන්න පුළුවන්කම තියෙනවා නම් යෝගාවචරයට මේ දකින දකින සෑම ක්‍රියාවකටම අර චේතනාව නිබ්බන් දවේ සහය දෙමින් නැගිටින්න නැගිටින්න නැගිටින්න නැගිටින්න කියන නිතරම උල්පන්දන්නේ ස්වරූපේ කුරු ගන්නන ස්වරූපේ දිගට පවතිනවා ඒ පවතින කාකල් අතපය වශයෙන් කය වශයෙන් වෙනස්කම් පවතිනවා ඒ සෑම වෙනස්කමක් පුංචි පුංචි කරලා කඩන්ට පුංචි පුංචි කරලා කඩලා දැක ගන්නට තරමට යෝගාවචරය උනන්දුන එවැනි යෝගාවචරයට ප්‍රමණයක් වැටෙනවා මේ ඉඳගෙන ඉඳලා හිත ගැනීම දක්වා ක්‍රියාව තුළ අල්ලගන්න බැරි කිසිම දෙයක් නැහැ. බාහිරින් පැමිණෙන බලවේග කිසිම දෙයක් නැහැ. සෑම දෙයක්ම සක්කාය වශයෙන් ඉස්සරහ තියෙන අස්පනා පිට තියෙන දෙයක් වශයෙන් අල්ලා ගන්න පුළුවන් අඩුව තියෙනවා නම් තියෙන්නේ ඒ පිළිබඳව එන විස්ස හිත නැතිකම. නැවත නැවතත් මේ ක්‍රියාවට හිත නොයොදන ගතිය. එහෙමනම් අතරමැදි යෝගාචරයට පේන්නේ හිත ගන්න හිතපෝ තමන්ට හිත ගන්න හිතුන තාපස්සේ බලනකොට මෙන්න හිතේ කොහොම මේ වැඩ පිළිවෙල වුණාද දන්නේ නැහැ එතකොට අවිද්‍යාව අන්ධකාරය මතුකර මේ පිළිබඳව ආසාව මතු කරනවා දික්ති පරණ තිබුණා නම් මතු කරනවා මාන තිබුණා නම් මතු කරනවා නැත්නම් කෙලෙස් මතු කරනවා අර්ථ යෝගාවචරය ආර විදියට පච්චක්ක ලක්ෂණය ඒ ඒ ඉඳ ගැනීමේ චේතනාවේ ඇත්තා වූ එකිනෙකක් එකිනෙකට ඉඳ දෙමින් පසු වෙමින් යන ස්වરૂපය දැක ගන්න ඒ චේතනාව අනුව පහළ වෙන්නා වූ රූප ධර්ම වල වහවහ වෙනස් වෙන ගතිය දැක ගන්න තරමට ඒක හිත ගැනීමක් নানা ආකාර ඇත්තා වූ කුංචු කුංචි ක්‍රියාවතෙන් කඩමින් ඒ ක්‍රියාවේ ඇත්තා වූ තද වෙන ස්වરૂප මු르දු වෙන ස්වરૂප උණුසුම් ගති සිසිල් ගති වැగిරෙන ගති ආදී කොට කලන ගති ආදී කොට ඇත්තා වූ විවිධාකාර දේ දකිනවනම් ඉතාමත්ම සතිමත් හිතකට මේ සෑම ක්‍රියාවලියක් තුළ හතරමහා භූතයෝ තම තමන්ගේ පැමිණි බව දැන් මමයි ඇවිල්ලා ඉන්නේ කියලා කියන්න උත්සාහ කරන ගතියක් තියෙන බව වැටහෙනවා. යෝගාවචරය ඒ විශේෂය හොඳට හිත යොදලා සතිමත් බලාගෙන ඉන්නවනම් ඒ එක ඝන අවස්ථාවක් ගත්තොත් මේ පාඨවි ධාතුවේ එක ධාතුවක ලකුණ ප්‍රකට වුණාට අනිකුත් තුන් දෙනා පිටිපස්සට වෙලා ඉන්න බව ආදී කොට විවිධ විස්තර දකින්නකොට දකින්නකොට එක සිට ගැනීමක් තුළ මහ විශාල ධර්ම රාශියක් මතුවෙනවා. ඒ ධර්ම රාශිය තුළ භූත ධර්ම, පීඩිසිදු සුද්ධ ධර්මයේ ක්‍රියාත්මක වෙන ආකාරයේ දකින්නකොට යෝගාවචරයට මේ වාතුල වහා වෙනස් වෙන ස්වરૂප කොච්චර යොහසුදෝ ක්‍රියාත්මක වෙනවද කියන ධර්මතාවය වැටහෙනවා. ඒ නිසා අර විදිහේ සූක්ෂම වුණත් වෙන විදිහකට කියනවා නම් අතුරු මාර්ගවල වැටිලා වල්මත් වෙන්න අවස්ථාවක් තිබුණත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවන්ත ඒ වගේම කරුණාවන්ත උපදේශය වෙන්නේ මේ සෑම ක්‍රියාවකදීම නැවතිල්ලේ කරන්න ඉගෙන ගන්න අරමුණු වැඩි කරන්න උත්සාහ කරන්න එපා හදිසියෙ හදිසියෙ වැඩ කරන්න උත්සාහ කරන්න එපා ඊටාම නැවතිල්ලේ තමන්ගේ භාවනා ජීවිතයේ යෝගාවචර ජීවිතයේ සපයා ගන්නද ඒ අරමුණු මතුවීමේ වේගය අඩු වෙන ස්වරූපෙට වේගය අඩු කරමින් හිතේ අවදිභාවය ආරවා ඉක්මොල යන විදිහට සෑම දෙයක්ම හිතින් අල්ලා ගන්නා තරමට හිතේ අවදිභාවය වැඩි කරලා වහවහා මෙනෙහි කිරීම කරනවා නම් යෝගාවචරයට කොච්චර අරමුණු ප්‍රමාණයක් එකවරකට Tamange මනස්කාරයට එල්ල වුණත් ඊ අරමුණ මොන්න තරම් වේගයෙන් යොහුසුලෝ වෙනස් වුණත් දවසින් දවස ගන්නා උත්සාහයේ ක්ෂණයක් ක්ෂණයක් පාස ඒ පිළිබඳව සූර භාවය දක්ෂ භාවය වැඩිනවා. මේක හරියට වෙන විදිහට කියන මේ දක්ෂ යෝගාවචරයක් ආත්ම පරිේශනයක් කරන පුදුමාකාර උනන්දුවකින් සම්පූර්ණයෙන්ම මේ දේ අල්ලා ගනිමේ කියලා ආත්ම පරිේශනයක් කරන යෝගාවචරයක් වාගේ විද්‍යාඥයෙක් වාගේ එවැනි යෝගාවචරයේ ධර්ම සාකච්ඡාවකට එළඹිච්ච වෙලාවක අමතහන් සුද්ධ කරන වෙලාවේදී මේ එන දුෂ්කරතා හෝ වේවා නැත්නම් Tamante මේ පරිේශනයේදී දැක ගන්න පුළුවන් දේවල් හෝ වේවා සඳහන් කරනකොට පුදුමාකාර උනන්දු ස්වරූපයක් තියෙනවා ධර්මයෙන් ඔද වැඩෙන ස්වරූපයක් තියෙනවා මෙන්න මේ ඔදේ තියෙනකොට ඒ යෝගාවචරයේට උදව් උපකාරණ කරන අයට පවා පුදුමාකාර ඔදයක් ඇති වෙනවා නමුත් යම් කිසි වෙලාවකට ඒ දෙන උපදේශ සතිය ගැන දෙන උපදේශ වීර්ය ගැන දෙන උපදේශ සීලය ගැන දෙන උපදේශ කන නොගෙන මේ තා අස්පනාපිත වර්තමාන වශයෙන්ම මේ ක්ෂණයෙහිම උපයාගත යුත්තා වූ මේ ධර්මතා කුංචි කරන තමන්ගේ ජීවිතා කටයුතු නැත්නම් මතිමතාන්තර ෘත්‍ය අෘතිකන් ඉස්සර කරගෙන වැඩ කරන යෝගාවචරය නානා ආකාර ප්‍රශ්න නගනවා විවිධාකාර සැක මේ සැකවලට උත්තර දෙන්න ගියාම ඒවට පිළියම් කරන්න ගියාම මේ අනිකුත් උදව් උපකාර කර නැත්නම් පවා හිත දුස් දුර වෙනවා. ඒ මොකද හිඳින්න බැරි මොහොතක් හිඳින්න හදනවා වගේ. යෝග ආචාරිතාව විස්තරව පිළිසිතුව දෙන උපදේශ පන්තිය බහැරලන. මේ ගැන උත්සුක වෙන්නේ නැහැ. ශාරීරිය හිත යොදව ගන්න තරම් උනන්දුවක් නැහැ. ඒ වෙනුවට নানা ආකාර දේවල් වල වේගයෙන් වැඩ කරනවා වේගයෙන් කතා කරනවා වේගයෙන් හිතනවා ඒ හිතනකොට හිතේ සීල විසුද්ධියට බාධා කරනවා. ඒ සීල විසුද්ධිය බාධා කිරීම නිසා හිත එකලාස කිරීම ප්‍රත්‍යකතියෙදි. කාය වචන දෙක එකලාස කරන්නවත් දෙන්නේ එකතුව ගමන් කරන්නවත් බැහැ. සෑම වෙලාවකදීම අතුරු පරහරස් නැත්නම් කටුවක් වගේ. අදින වදින සෑම තැනකටම හීරෙනවා දෝවිලි අවශ්‍යයි. එහෙම නෙවෙයි යෝගාවචරයාගේ මේ සියුම් වැඩ පිළිවෙලට යනවනම් ඒ වැඩ පිළිවෙල පිළිබඳව සවිස්තර උපදේශ වලට ගරු කරනවනම් ඒ යෝගාවචරයා තමන් විසින්ම සලසාගත යුත්තා වූ සීල විසුද්ධිය. ශක්තිති රජ කෙනෙක් තමන්ගේ ඔතුන්ගේ මිනිකොරල පරිස්සම් කරන්න වගේ සීල රැකගන්නෝ. ඒ සීලය රකින්නකොට කායෙන් ආදිසිකම නිසා, කායේ රුචි අර්ථකම් නිසා වේගයෙන් අරමුණු දිහි කිරීම අඩු කරනවා. වචනයේ අසංවරය නිසා වේගයෙන් කුසල් ඇති අකුසල් ඇති කිරීම, වේගකම් ඇති කිරීම අඩු කරනවා. අන්න එතකොට පුළුවන් හිතෙන් එන වැඩ පිළිවෙල ටිකක් විස්තර සහිතව බලාගන්න. ඊට පස්සේ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ එවැනි හිත මූල කර්මස්ථානට යොදවන්න පුරුදු කරන්නේ. දවසින් වැඩි වෙලාවක් මේ බාහිර වැඩ කළ යුතු වත් පිළිවෙත් සමගව භාවනාව කරන යන අතරතුර අනිකුත් වැඩවලින් පුළුවන් තරම් වෙන් වෙලා කටයුතු කරනවා නම් ඒ යෝගාචරයේ හිත චිත්ත විසුද්ධියට නැමෙනවා. වැඩි විදිහට කියවන අරමුණයි හිතයි. දෙක ආශ්‍රය කරන වෙලාව වැඩි වෙනවා. අරමුණෙන් බැහැරව සතියෙන් තොරව වීර්යයෙන් තොරව ගත කරන වෙලාව අඩු වෙනවා. එතකොට කෙලෙස් අතුල් වෙන ප්‍රමාණය ඝන බහල කෙලෙස් අතුල් වෙන ප්‍රමාණය අඩු වෙනවා. එවැනි යෝගාවචරයට ප්‍රශ්න අඩුයි. සැක අඩුයි. විවිධාකාර ප්‍රශ්න ගොඩ නැගිලි අඩුයි. මේ යෝගාවචිත අවශ්‍ය කරන්නේ කල යුත්ත පමණයි. මේ මේ වෙලාවවල කල යුත්ත මේක. උපදේශයක් දීපුවාම වරෙන් දෙකේ ඉත තේරුම් ගන්නවා. ඒ අනුව පරිේශණයේ පවත්වමින් දින වාර්තා අහනකොට උදව් උපකාර කරනකට බොහොම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. උනන්දුවක් ඇති වෙනවා. යෝගාවචරයට ධර්ම රසය ලැබෙනවා. මෙන්න මේ විදිහට අරමුණේ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ඒ අරමුණේ හොඳ සවිස්තර බලනවා ඒ කවිස්තර බලනකොට බලනකොට අර මේ පච්චත්ත ලක්ෂණේ ස්වභාව ලක්ෂණේ හොඳට ඒ හා සමගම ඒ ළඟම පහළ වෙන අරමුණින් වෙන් කරලා දැක් ගන්න පුළුවන්. ඒ හා සමගම ඊගාව ක්ෂණයේ ඒ අරමුණ වෙනස් වෙන හැටි එකිනෙකට නොපැටලවි දැක ගන්න පුළුවන්. මේ තමයි චිත්ත විසුද්ධියෙන් අපිට ලැබෙන ලාභය. අපි දන්නවා විපස්සනා භාවනා කරන යෝගාවචරයට චිත්ත විසුද්ධියට යෙදේ නම තමයි මේ ක්ෂණික සමාධිය. එක්ෂණික සමාධිය ලැබුණ වෙලාවේදී ලැබුණා නොලැබුණ වෙලාවේදී නොලැබුණා. ඒක පිළිබඳව සහතිකයක් ගන්න අමාරුයි. එන විදිහට කියනවා ස්ථීර කරගත්ත සමාධියක් නැහැ. මතුවෙන අරමුණත් හා සමගම අරමුණට එල්ල කරගන්න පුළුවන් නම් හිත නැවත නැවතත් එහිම යොදවන්න පුළුවන් නම් වීර්යයේ අන්න ක්ෂණික සමාධිය සාහෝදෙන. මේ ළඟට මේ ඇති කරගත්තා වූ ක්ෂණික සමාධිය පැවැත්වීම යෝගාවචක විශාල අභියෝගයක්. මේ අභියෝගයේ පාලනය පවතිනවා නම් තමයි අරමුණේ වෙනස්කම් හිතේ වෙනස්කම් එකිනෙකට බලපාන ආකාර දැක ගන්න පුළුවන්. මේ දකිනකොට තමයි අරමුණ කැට්ටා වූ විශේෂ ලක්ෂණ හොඳට අනිත් දේවල් වලට සාපේක්ෂව අනිත් දේවල් එක්ක සංසන්දනය කරමින් දැක ගන්න. මේ දේවල් හොඳට දැක ගැනීම තමයි යෝගාවචරය ආන්නේ. ත්‍ෘතිය එතකොට යෝගාචර ලැබෙන ලාභය තමයි ඉබේ සිද්ධ වෙන දේ තමයි මේ අරමුණු සෑම දෙයකම ඇත්තව පොදු ලක්ෂණ තේරුම් ගැනීම. එතකොට අපි කියනවා මේකට සම්මස්සනය සිද්ධ වෙනවා කියලා. වෙන විදිහට කියනවා නම් අරමුණක ඇත්තා වූ පොදු ලක්ෂණ නැත්නම් පච්චේක ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියන දෙක යෝගාවචරයට දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට හිත මේ තාකල් ලෝකේ සංසාරේ භවයේ තිබුණා වූ ලක්ෂණ සම්මෝහය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් භාවනා කරන පෞද්ගලික ලක්ෂණ වේගකට දැක ගැනීම සිද්ධ වෙනකොට යෝගාවචරය තුළ පහළ වෙන්නා වූ ඇති වෙන්නා වූ වෙනස්කම් මෙතු ආකල් වෙච්ච වෙනස්කම් වලට වැඩිය බොහොම අතුලාන්තයක් තියෙන ලොකු වෙනසක් ඇති කරනවා. ඒ මොකද මේ වීගෙන් වෙනස් වෙන ක්ෂණේ වශයෙන් බැලුවොත් අරමුණු වශයෙන් බැලුවා. විවිධාකාර විසම වශයෙන් වෙනස් වෙද්දී ඒ අරමුණක් එක එකක් වෙන්කොට දැකගනිමි කියන දිස්ථානීය යුක්තව භාවනා කරගෙන යනකොට ඒවා දකින දකින වාරයක් පාසා මේ සෑම දෙයකටම ඇත්තව පොදු ලකුණක් දැක ගන්නකොට හිතේ පළල් භාවයේ හිතේ වැඩිම අසීමිතව සිද්ධ වෙනවා. මේ යෝගාවචරයට මේ මොහොතක ඒකාන්තයෙන්ම ප්‍රත්‍යක්ෂයක් පහළ වෙනවා. මේ අරමුණ දිහා අරමුණට ඇත්තා වූ පෞද්ගලික පත්‍යත් ලක්ෂණය ආත්පසින් දැක ගන්නාසුළු ස්වરૂපයෙන් විමසුමකින් යුක්තව අවධානයකින් යුක්තව එල්ලකින් යුක්තව නොබැලුවොත් ඊ අරමුණියට ආව පොදු ලක්ෂණ දැක් ගන්න බෑ. පොදු ලක්ෂණ වහනව පෞද්ගලික ලක්ෂණ විතරක් ඉදිරිපත් කරනවා. මේ නිසා බොහෝ දෙනා මේ පෞද්ගලික ලක්ෂණ දිහා බලලා මේක ප්‍රිය අරමුණක්, අප්‍රිය අරමුණක්, ගැළපෙන අරමුණක්, නොගැළපෙන අරමුණක්, සම්්‍යක්, අසම්්‍යක්, මම මේ අරමුණ ආදි වශයෙන් මාන වශයෙන් හඳුනා ගන්න ගතියක් තියෙනවා. යම් කිසි විදියකට යෝගාචරය මේ අරමුණ භාගයට බලලා අරමුණේ පච්චත්ත ලක්ෂණයත් අසම්පූර්ණව තියෙද්දි මේ තීන්දුවට එළඹෙනවා වෙනුවට මේ අරමුණ හාත්පසින්ම පච්චක ලක්ෂණයේ පච්චක ලක්ෂණේ හාත්පසින්ම දැකගනිමි කියලා බලන ඉන්නවනේ අනේ මේ කොච්චර ප්‍රිය වුණත් මේ අරමුණ ශරීරයෙන් බිඳලා යනවා. කොච්චර අප්‍රිය වුණත් මේ අරමුණ ශරීරයෙන් බිඳලා යනවා. මම දෘෂ්ටියක් වශයෙන් දෘෂ්ටියක් වශයෙන් පිළිඅරගෙන තිබුණත් මේ අරමුණ බිඳලා යනවා. නොපිළිගෙන තිබුණත් බිඳලා යනවා. මම මේ අරමුණ වශයෙන් ඒ අරමුණ නිසා මම මට මේ අරමුණ ආදී විශේෂ අරමුණයි Taman අතර හඳුනා ගැනීම මැනීමක් සිදු වෙනවා නම් යෝගාවචරය අසරණ මොකද ඒ හා සමාන වේගයකින් අරමුණ පිළිදෙනවා මෙන්න මේ යනකොට යෝගාවචරය සංසාරෙ මෙතුවාකල් දිනාවෝ કૃષ્ණාවතෙන් ගැනීම දිස්ති වශයෙන් ගැනීම මාන වශයෙන් ගැනීම දැන් ප්‍රශ්නෙට අත් වෙනවා ප්‍රශ්න කරගෙන සැක උපදිනවා මෙතුවක්කල් හඳුනාගත්තට මෙවැනි සත්‍යයක් ආපුවහම මගේ වාසනාවක් කියලා හඳුනන හිතියට ඒ අරමුණේ ඔක්කොම පච්චකලක්ෂණේ දැකගනිමින් කියලා අරමුණම ඉදිරිපත් කරන මෙනෙහි කරගෙන කරගෙන යනකොට ඊ ගන්න සත්‍යයක් නැහැ. ඒ තුල සිද්ධ වෙන්නේ මහා භූත හතරේ එක විදිහක සංකලනයක්. රූපය දිහා දකිනකොට වේදනාවක්, සද්දයක්, හිතිවිල්ලක්, වෙන ඕනෙම පිම්බීම හැකිලිම ආස්වාද ප්‍රසාර මේ සෑම දෙයක් තුළ මේ තණ්හා වශයෙන්, දිත්‍ති වශයෙන්, මාන වශයෙන් නොදැකීම නිසා මෙතු ආකාර තිබුණනම් බැඳීම දකින්න ක්ෂණයක් ක්ෂණයක් වාස ඒ බැඳීම් ඒ සම්බන්ධකම් පුක්රන්න ගන්න. මේක ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. මේ ප්‍රත්‍යක්ෂය ක්ෂණයක පවතින ප්‍රත්‍යක්ෂය. සාම යෝගාර්ථයට උරුම වාස්තමක් ගන්න බෑ. සාහවුරු වෙලා නැහැ. නමුත් මේ ක්ෂණයේ ප්‍රත්‍යක්ෂයේ උරුමේ තියෙනවා. යෝගාවචරයා මීට පෙර පෙර ඇතිකලා වූ විසුද්ධි වලදී හිතේ සතිය, සමාධිය, වීරිය ඒකාකාර පවත්ීමේ ශක්තිය දිනු කරගෙන තිබුණා මේ වෙලාවේදී ඇති වෙන මේ ප්‍රත්‍යක්ෂයේ ක්ෂණයකින් දෙකකට දෙකකින් තුනකට ආදී විදිහට ටිකට ප්‍රවත්තන්න පුළුවන්. මේකට කියනවා අච්චේක සම්මස්න ඥානය කියලා. සම්මස්න ඥානයේ ප්‍රත්‍යක්ෂ අංශය. මේ ප්‍රත්‍යක්ෂයේ තියෙන වටිනාකම වෙනස තමයි මේ ප්‍රත්‍යක්ෂයේ සිද්ධ වෙන්නේ අස්පනාව. මේ සංසිද්ධිය සිද්ධ වෙද්දීම ඒ විශේෂයි නිවැරදි එල්ලේ පවතිනවනම් නැවත නැවත හිත යෙදවීම හිතේ විතේ නැංවීම පවතිනවනම් ඒ පවතින තාක්කල් ප්‍රත්‍යක්ෂය පවතින. මේ වාගේ මේ ප්‍රත්‍යක්ෂය සමන්ත පමණයි. තමන්ගේ අස්පන අපිට ඍජුවම තමන්ට ලැබෙන දෙයක්. තුන්වෙනි එක තමයි ඒ ප්‍රත්‍යක්ෂය දිහා බලාන ඉඳ ඉඳ එහි අංග සම්පූර්ණ භාවයකට පත් වෙනවා. වෙන විදිහකට කියනවා නම් කොච්චර බණ අහලා තිබුණා. තමන්ගේ ගුරුවරයා, තමන්ගේ භාවනා මධ්‍යස්ථානයේ තමන් ගන්නා ක්‍රමයේ අංග සම්පූර්ණ ක්‍රමයක් උනත් යෝගාවචරයට මේ ප්‍රත්‍යක්ෂ ලැබෙන්නේ නැහැ. යෝගාවචර ලැබෙන්නේ සුතේ පමණයි. චින්තාමේ වශයෙන් පවරන. මේ භාවනාවේ ප්‍රත්‍යක්ෂයෙන් ලැබෙන්නේ ඒකට මේ විදිහට හිතේ දෙවුවත් පවරන. මේ නිසා මේ ප්‍රත්‍යක්ෂ අවස්ථාවේදී કૃષ્ණාව බිඳී යනවා කියන එක මාණය බිඳලා යනවා කියන එක දික්්‍ය බිඳලා යනවා කියන එක ප්‍රත්‍යක්ෂයේ විසින්ම කර දෙන දෙයක්. යෝගාවචරය කරන දෙයක් නෙවෙයි. මේක යෝගාවචරයට ලැබෙන ලාභයක්. මේ විදිහට ප්‍රත්‍යක්ෂය දිගට දිගට යනවනම් යෝගාවචරය දිගට පවතින මොහොතක් පාස තේරුම් අරගන්න බලනවා තේරුම් ගන්නවා යම්ම වෙලාවක ඕනෙම අරමුණකට තමන්ගේ සදින්ද්‍රයට ගොදුරු වෙන ඕනෙම අරමුණකට මේ භාවනා සමාධිය යොමු කරගන්න පුළුවන් නම් ඒ යොමු කරන කරන සෑම අරමුණකම මේ වාගේ පෞද්ගලික ලක්ෂණ රාශියක් තියෙනවා. මේ පෞද්ගලික ලක්ෂණ සියල්ලම දැකගත්තා කියලා කියන්නේ දැක ගැනීමට උත්සාහ කරනවා කියලා කියන්නේ හිත ඉබේම එළියතා වූ පොදු ලක්ෂණ පෙන්වනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. එහෙමනම් මේ මොනම අරමුණක් අර කුෂ්ණාවතේ, විත්ති වශයෙන්, මාන වශයෙන් ගන්න දෙයක් නැහැ. මේ විදිහට භාවනා කරන ක්ෂණයේ ඉදිරියට ඉදිරිපත් වුණා වූ අරමුණේ මේ ප්‍රත්‍යක්ෂය ඇති කරගත්තාම යෝගාවචරයට ඇතුළෙම භාවනාවෙම ලැබෙන ලාභයක් වශයෙන් අනුමාන ඥානෙ පහළ වෙනවා. ඒකට කියනවා අනුමාන සම්මස්සන ඥානෙ. අනුමාන ඥානෙ මොකද වෙන්නේ? යෝගාවචරය තුළ ප්‍රත්‍යක්ෂ වුණා වූ ඒ ක්ෂණය දිගට පැවැත්ීමේ දක්ෂ වෙනවනම් යෝගාවචරය තේරුම් ගන්නවා දැන් මම මේ හිඳීමේදී අත හැකිලිමේදී නැත්නම් ආස්වාදේ නැත්නම් ප්‍රස්වාදේ. ඒ කියන්නේ මූල කර්මස්ථානයේ. මේ මේ එක අරමුණ තුළ විවිධාකාර ධර්මතා පෞද්ගලික වශයෙන් ඇවිල්ලා රඟ දක්වනවා, පෙන්නනවා. මේ සියල්ලම මම හොඳට බලාගෙනකොට මේ සෑම ධර්මතාවයකම පොදු ලකුණක් තියෙනවා වහා වෙනස් වෙලා යනවා. මේ පින්දීවකට දක්වන අවධානයේම හැකිලීමකට දක්වනවා නම් ආස්වාසයට දක්වන අවධානය ප්‍රස්වාසයට දක්වනවා නම් මේ මට්ටමට එනකොට යෝගාවචරයට ආස්වාදයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා දැක ගන්න බැරි වෙන තරමට යනවා. ඉන්දීමෙන් හැකිලීම වෙන් කරලා දැක ගන්න බැරි තරමට යනවා. මොකද යෝගාචරයේ හිත පෞද්ගලික ලක්ෂණ දැකීම එපා වෙනවා. ඒක හැලෙන්න පටන් ගන්නවා. මුලින්ම අපි ඉතාම ආසාවෙන් බැඳීමේ පෞද්ගලික ලක්ෂණ එක එකක් අතින් අල්ලලා බලන්න වගේ විසදව බලා ගන්නවා. නමුත් බලන්න බලන්න හිත ඒව බහැර කරන්න ගන්න. මෙතන තියෙනවා ධර්ම කරුණ වශයෙන් තේරුම් ගන්නවනම් ඉතාමත්ම සාමාන්‍ය බුද්ධියට අහු වෙන්නේ නැති නමුත් ප්‍රත්‍යක්ෂයට අත්දැකීමට හොඳට ගෝචර වෙන ධර්මයක්. සුත්‍රජානන් වහන්සේගේ ධර්මතාවයක් සඳහන් කරනවා ඉදන් නිස්සාය ඉදන් පජහත. මේක නිසා මේක අයින් කරන්නේ. මේ ධර්මයේ නිසා මේ ධර්මයේ අයින් කරන්නේ. ඒ නිසා යෝගාවචරය මේ ධර්මයේ තේරුම් අරගෙන හෝ වේවා නෝ තේරු නොගෙන හෝ වේවා ගුරු උපදේශය අනුව හරියට කටයුතු කරන නම් ගුරුවරයා සඳහන් කරනවා අදුම වශයෙන් ආධුනික වෙලාවේ අරමුණේ සංධානයේ සතහනවත් දැක ගන්න බලන්න. එතකොට මේ ධර්ම කරුණු කලින් අහලා පටලවාගත්ත යෝගාවචරණ මේ සතහනින් වැඩක් නෑ. ඕක පෞද්ගලික ලක්ෂණේ. ඕක නෙවෙයි අපිට ඕන කරලා තියෙන්නේ පොදු ලක්ෂණේ. අනිත්‍ය භාවය. ඒ නිසා ඔව් අල්ලා ගන්න යනවා කියලා කියන්නේ ආපසු යනවා. අත්තාර්කික වැඩක්. පොඩි ළමයින්ගේ වැඩක් ඕනේ නැහැ. ඉතේ තර්ක පහළ මේ නිසා යෝගාවචරය අරමුණක් මතුවෙච්චහම ඒ අරමුණේ පෞද්ගලික ලක්ෂණ බැලීම තර්කයෙන් බැහැර කරනවා. බැහැර කරලා අනිත්‍ය හොයන. මේ පොළොවේ හිත ගන්න හදන වැඩක්. හිත වෙන වැඩක් නෙවෙයි. ආනුභවී වැඩක් නෙවෙයි. ක්‍රමානුකූලව නැංගීමක් නෙවෙයි. ඒ නිසා සර්ව පරියන්කේදී කොච්චර දක්ෂ යෝගාවචරයක් වුණත් සෑම වෙලාවකදී මේ මතුවෙන අරමුණේ පෞද්ගලික ලක්ෂණ වලින්ම පෞද්ගලික ලක්ෂණ නැත්නම් ස්වභාව ලක්ෂණ පච්චක ලක්ෂණ කියන එකත් තුනට කඩලා පෙන්නනවා මේ ධර්ම කර්ම විස්තර කරන්නේ. අරමුණක් මතුවෙනකොට මූලිකවම මතු කරගන්න පුළුවන් මතු වෙනවා ස්වභාවය තමයි සංතහනේ දකින්න. හරියට කැමරාවකින් ෆොටෝ එකක් ගත්තා වගේ. සංතහන සඳහන් වෙනවා. ඒ දෙසේම නැවත දිගටම බලන ඉන්නකොට මේ සතහනේ කාලානුරූප වෙනස් වෙන හැටි දකින්න. හැබැයි සතහන දැක්කේ නැතුව වෙනස් වෙන හැටි දකින්නයි කියලා කියනවනම් ඒක ස්වභාවිකයි. මේ නිසා මුලින්ම සතහන දකින්න. ඒක ලාමක වැඩක් වෙන්න පුළුවන්. පොඩි දෙකේ පන්තියේ ළමයෙකුට කරන්න පුළුවන් වැඩක් වෙන්න පුළුවන්. කොහොම පහසු වෙන්න පුළුවන්. මේ පහසුකම වෙනම කතාවක්. ඒක කළ යුතු කතාවක් බවයි ප්‍රායෝගික මට්ටමේදී ගුරුවරු මතක් කරන්නේ. ඒ නිසා සෑම වෙලාවකදීම හැම අවස්ථාවකදීම අරමුණක් මත වෙනකොට ඒ අරමුණේ පෞද්ගලික ලක්ෂණයේ වශයෙන් සතහන දකින්න. දැක්කේ නැතුව දකින්න ඕනේ නැහැ කියලා තර්ක කරනවනේ ඉතින් ඒ යෝගාවචින්ද බොහොම අපහසු වෙනවා පිළිතුරු සපයන්න උත්තර දෙන්න. නමුත් වහාම ඉක්මනට මට දැක් ගන්න පුළුවන් නම් බොහොම හොඳයි. එහෙමනම් හිත ඊගා මට්ටමටයි ආකාර සංපඤ්ඤාති දකින්න. සතහන දැක්කට පස්සේ ඒ සතහන වෙනස් වෙලා යන හැටි. පින්දීම මුලදී බැලුමක් විදිහට දකින්න. හොඳයි ප්‍රමාණවත්. ඊට පස්සේ බැලුම පින්දීම ඉවර වෙනකොට කොහොමද වෙනස් වෙන්නේ? ඊගා පින්දීම මට්ටමට එනකොට මේ බැලුමේ ආකාරය මොන විදිහට වෙනස් වෙනවද කියලා සතහන දැකපු කෙනා ආකාරය දිහාට දකින්න. මේක ස්වභාවිකයි. මේ සතහනත් ආකාරයක් දකිමින්ම යෝගාවචරය නැවත නැවතත් ඒ දෙයකම සිත යොදාගෙන ඉන්නවනේ මේ යෝගාචර තේරෙනවා. මේ බැලුමක් නම් පින්බෙන අවස්ථාවේදී ඒක හැසිරෙන අවස්ථාවේ වෙනස් වෙන්නේ කොහොමද? මුල් පින්බීමෙන් දෙවෙනි පින්බීම වෙනස් වෙන්නේ කොහොමද? හරියටම මේ වෙලාවේදී විශේෂම ලකුණ අත්‍යන්ත ලකුණ තේරෙන්න පටන් ගන්නවා. වෙන ආරමුණකින් වෙන්කොට දක්වන ලකුණ. ඒක එන්නේ මුලින්ම සංකාණය දක්න ඊගාට ආකාරය දක්න දක්මින් මේ දිගටම අරමුණට මෙහිත නම් වෙනවනම් ඒ අරමුණ වෙනස් වෙන ආකාරය අනික් අරමුණ වලින් වෙන්කොට දැක් ගන්න තරමට දකින්නකොට විස්තර වෙනකොට ක්ෂණක්ෂණ වශයෙන් දකින්නකොට මේ අරමුණේ යත්තා වූ විනාශ වෙන ස්වરૂපයමයි ඉදිරිපත් මේක අරමුණු දෙක තුනක් ඇතුළේ සිද්ධ වෙනකොට ඉතාමත්ම විචිත්‍රයි මේ නිසා යෝගාවචරය මුලින්ම මූල කර්මස්ථානයේ පුහුණු කරන්නේ. මේ මූල කර්මස්ථානයේ පුහුණු කරලා අරමුණු දෙක තුන හතර පහ වශයෙන් වැඩි කරන්නේ මේ වෙනස් වෙන ස්වરૂපේ දකින්නවනේ අන්න යෝගාවචරයේ හිත අන්ධාන පඤ්ඤාතියෙන් ආකාර පඤ්ඤාතියට ආකාර පඤ්ඤාතියෙන් ඒකටම කව උපච්ඡත්ත ලක්ෂණයට මේ කියන විදිහට ස්වභාවික ලක්ෂණ දැක්කට පස්සේ හැම අරමුණු අරමුණු වැඩි වෙන්න වැඩි වෙන්න යන වශයෙන් බිඳෙන්න බිඳෙන්න හේතුලත්තා වූ අනිත්‍ය පේනවනම් ඒක ස්වභාවික වර්ධනය. මේ ස්වභාවික වර්ධනය දැක ගන්නා සුළු භාවනා කරනවනම් මේ අත් එක පියාගත්තාම සම්පූර්ණ විශ්වය නැත්නම් ධර්මතාවයේ ඉති සිදුව පේනවා. මේ තේින්ද ගන්න වෙලාවේදී අරමුණු සඳහන් කළා වගේ අරමුණක මුලින්නම් වෙන්නේ මධ්‍යස්ථ මට්ටම පමණයි. උපාද තීති භංග වශයෙන් බෙදනවනම් තීති අවස්ථාව පවරයි. නමුත් මේ විදිහට අරමුණේ පෞද්ගලික ලක්ෂණ හෙවීමේ විමසුන් නුවණින් අඛණ්ඩ සතිය දිගට පවත්වනකොට අරමුණ ඇති වෙන හැටි පවතින හැටි දෙකම දකින්න. ඒ යෝගාවචරයාගේ අර සංඛාන ආකාර සාම හිතේ හොල්මන් කරනවා. මේ වේදනාව ආයි අසවල් තැන. ආයි සද්දේ ආයි දකුණු පැත්තේ. මේ මම මේ වේදනාව ආදී කොට ඇත්තව සංඛාන ආකාර සාම හිතේ පවතිනවා. යම් වෙලාවක හිත ඒ පෞද්ගලික ලක්ෂණය දකිමින්ම ආශ්‍රය කරමින්ම පොදු ලක්ෂණ මට්ටමට හිත දියුණු වෙනකොට අන්නර සංඛාණේ හැලිලා යනවා හිතේ. පොදු ලක්ෂණ දැකීම නිසා පෞද්ගලික ලක්ෂණ වල පළවෙනි සැකිල්ල හල්ලා ගන්නවා. ඉතින් නිසායි දම්පජහත්. මේ විදිහට පොදු ලක්ෂණයේ වශයෙන් අනිත්‍යභාවයේ දකින්නකොට දකින්නකොට යෝගාචරයට වැටෙනවා සෑම අරමුණකම තියෙන්නේ මහා වෙනස් වෙන ස්වરૂපයේ මහා වෙහසක් කරගෙන දෙන වැඩක් ඊළන ස්වરૂපයක් භවන ස්වરૂපයක් මේ தත්ත්ව දකින්නකොට මේ තොරතුරු ඒ කියන්නේ සාරතරතුරු සුද්ධතරතුරු ධර්මතා පිරිසිදු පිරිසිදු ධර්මතා හිතට එනකොට අරමුණියත් ආව සංධාන ආකාර හැලිය. හැලිය යනකොට යෝගාචරයට තමන්ගේ ශරීරයේ ස්වરૂපේ අමතක වෙනවා. උඩේ ඉන්නවද බිමේ ඉන්නවද කියන්න බෑ. චලනයක් දකින්නක වමේ සිට දකුණට යනවද කියන්න බෑ. නමුත් චලනේ නම් ඉස්හාමත්ම පැහැදිලි. මොන විදිහේ රූපයක්ද ඒක කියන්න බෑ. මොනවද කියන්න බෑ නමුත් චලනේ පේනවා. මෙතනදී යෝගාචර සමහර විටක අවංක යෝගාචරේ පව පැටලෙනවා. හිතනවා භාවනාවක් ඇතුළත් මොකද කර්මස්ථානාචාරය ගහනක මොන විදිහට අරමුණ පේන්නේ කිය කියන්න බෑ. සතහන හැලිලා ගිහින්. ආකාරය හැලිලා ගිහින්. නමුත් යෝග ආචරයේ ඉස්හාමත පැහැදිලි Taman මත පිට අස්පනා අපිට තියෙන දේ ප්‍රත්‍යක්ෂයි. ඒ සංතහනයක් පෙන්වන්න බෑ. ආකාරයක් පෙන්වන්න බෑ. ඒ මොකද ඊට වඩා සරු ඊට වඩා සුද්ධ ධර්ම ආශ්‍රය කරනවා. අනිත්‍ය භාවයේ හිතට වැටෙන්න පටන් ගන්නවා. දුක්ඛ ස්වરૂපේ වැටෙන්න පටන් ගන්නකොට ඒ යෝගාවචරය කර්මස්ථානාචරවදී කරන්නේ වෙන ඕනම කෙනෙක් ප්‍රශ්න කරත් සැලෙන්නේ නැහැ හිත. ඔහුට ඔහුගේ ප්‍රත්‍යක්ෂයේ ඒ තරම්ම සාහිතික වෙනවා. මේ විදිහට සෑම අරමුණකට මේ මේ සමාධිය යොමු කෙරුවොත් යොමු කරන යොමු කරන තැන පටන් ගන්න අවස්ථාවේදී සත්‍යාර පේනවා. ආකාරය පේනවා. ඇතුළට කිඳා බහිනකොට මේ සතහන් හැලිලා යනවා. මේ ආකාරය හැලිලා යනවා. නමුත් ඒ අරමුණේ යතාව අනිත්‍ය ස්වરૂපය දුක්ඛ ස්වરૂපේ පෙනෙන ස්වરૂපේ වඩ වඩා ඇහැට ලඟ වෙනවා. ඇස් දෙක වහගෙන නමුත් මනසට ලඟ වෙනවා. මේ මනස දකින්න හිත මේ ධර්මතාවයත් එක දෙකම එකක් බවට පත් වෙනවා. ඒ නිසා අත්ත කීමේ ඉතාමත්ම සමීප වෙනවා. ඉතාමත්ම සජීවී බවට පත් වෙනවා. නමුත් විස්තර කර දීමේ ශක්තිය දුර්වලයි. මොකද අපි ලෝක විස්තර කතා කරන්නේ මේ කතියක් තියෙන්නේ. ආකාර පෙන්නලා, සතහන් පෙන්නලා. දැන් යෝගාවචරයට ඒ සතහන් පේන්නේ නැහැ. දුක් වේදනාවත් තුළින් යෝගාවචරය වේදනාවට රිංග ගත්තා. සිඳා සිඳා ගත්තා. සුඛ වේදනාවත් තුළින් වැටගත්තා. දෙකේම පවතින්නේ ප්‍රකටව පේන්නේ යෝගාවචරයට විශේෂෝචර වෙන්නේ දැන් අනිත්‍ය ස්වરૂපේ. ඒක සුඛ භාවයක් හෝ දුක්ඛ භාවයක් අහුවට කියන්නත් බෑ. ඒවට අහු වෙන්නේ නැහැ. කොහෙද තියෙන්නේ කියලා පේන්නේ නැහැ. කොහෙන්ද කොහාට වෙනස් වෙනවද කියන්නත් බෑ. නමුත් තියෙන බවත් ස්ථිරයි, වෙනස් වෙන බවත් ස්ථිරයි. මෙන්න මේ අවස්ථාවේදී යෝගාවචරය ඒ කරන විස්තරවලදී කර්මස්ථානාචාරවරයා දක්ෂ වෙන්න ඕනේ. ඒ යෝගාවචරයාගේ නිතර ආශ්‍රය තුලින් මේ යෝගාචරයට ආත්ම ධෛර්යය ඇති කරගන්න. මේක සතිය බිඳීම නිසා හෝ සමාධිය බිඳීම නිසා හෝ ඇති වෙන දෙයක් නෙවෙයි. සතියේ සමාධියේ දක්ෂකම නිසා ඒ ප්‍රඥප්ති හලා දැනෙනවා. මේ වෙලාවේදී යෝගාවචරයට මෙනෙහි කිරීම අර පිළිදීම හැකලින් වශයෙන් කරගන්න නොලැබෙන්නේ ඉඳී තියෙනවා. උණුසුම් සිසිල් ගති වශයෙන් කරගන්න බැරි වෙන්නේ ඉඳී තියෙනවා. මොකද එකම තැන උණුසුමක් තියෙනවා සිසිලකක් තියෙනවා. එකම තැන හදකමක් තියෙනවා මෙලෙකමක් තියෙනවා. එකම තැන වර්ධකමක් තියෙනවා ගොරෝසුකමක් තියෙනවා. වැගිරෙන බවක් තියෙනවා පිළිපරණකමක් තියෙනවා. චලනයක් තියෙනවා දරණකමක් තියෙනවා. මේ නිසා යෝගාචර කොච්චර විස්තර බලන්න යනවද යනවද ඒ බලන බලන වාරේ කුණුසුල් සිසිල් ගති දකින්න වෙනකොට අල්ලන්න අල්ලන්න හදන එක විනාශ වෙනවා විනාශ වෙනවා කියන එක විතරක් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මේ විදිහට ප්‍රත්‍යක්ෂය ඇති වෙනකොට යෝගාචරයට වැටෙනවා මම මේ භාවනාව ඉගෙනගෙන මේ භාවනාව මේ විදිහට දක්ෂවද කරන නිසා බලන බලන අරමුණක මේ වාගේ වෙනස් වෙන ගතියක් දකින්න. එහෙමනම් මම මේ භාවනා කරන්න ඉස්සර වෙලත් මේ ගතිය පවතින්නේ. ඒ වාගේම ඉස්සරහා කාලයට යනවනම් මම යම් මොහොතක මේ විදිහට ක්‍රමයට භාවනා කළොත් මටදී මේ දේ දැක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමයි ඉදිරියෙන් භාවනා ශාලාවේ ඉඳගෙන භාවනා කරන යෝගාවචර හරියට මේ ධර්මතා එකලස් කරගෙන භාවනා කරොත් ඔහු තුල සිද්ධ වෙන්නේ මේකමයි. මගේ පිටිපස්සෙන් ඉන්න යෝගාවචරයට සිදු වෙන්නේ මේකමයි. භාවනා කිරීමේ හැකියාවක් නැතුණත් තිරසන් සතුන් තුර පවා සිදු වෙන්නේ මේකමයි. මෙන්න මේ විදිහට ආර ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇති වුණා වූ ඥානය අනුමාන සිද්ධා වශයෙන් පැතිරෙන්න ගන්නවා. මේකට කියනවා ණය ක්‍රමය කියලා. මේ ණය ක්‍රමයට පැතිරෙන්න ගන්නකොට ඇඟ කිලි පොළව. යෝගාවතර හිත ධර්ම ඕජාවෙන් දෙදගන්නේ. සිත ගැන්වෙනකොට තමයි යම්ම ගුරුවරයෙක් යම්ම ධර්මයක් යම්ම සංඝ පිරිසක් ප්‍රධානතන පිහිටුවාගෙන මේ ධර්මයේ අහලාද මෙතෙන්ට ආවද එදාමම මේ බුද්ධ ධර්ම සංඝ කියන එක විශ්වාසයෙන් ඇදහිලෙන් ඇදහිවාද අද ඒ ශ්‍රද්ධාව සාක්ෂාත් වුණා කියලා ශ්‍රද්ධාව පහළ මේ පහළ වෙන ශ්‍රද්ධාව අර නොදන්නා කාලේ බුදුන් ධර්මයේ සංඝය දැකලා පහළ වුණ ප්‍රසාද සද්ධාට වැඩිය හාත්පසින් වෙනස් වෙනවා. ඒ මොකද ප්‍රත්‍යක්ෂයෙන් පදනම් කරගෙන අනුමාන ඥාණයෙන් පැතිරුණා වූ ඥානය කියන මේ ප්‍රධාන වේදිකා දෙකක් නැත්නම් පදනම් දෙකක් මේ ශ්‍රද්ධාවේදී. ඒ නිසා මේකට කියනවා ඕකප්පන ශ්‍රද්ධාව කියලා. මේක තමයි යන්නේ යන තැන යනවා. යම් වෙලාවක කෙනෙකුට ප්‍රසාද සද්ධාාවක් තිබුණා නම් ප්‍රසාද දැනෙන බුද්ධ රූපයක් දකින්නකොට හොඳ ධර්ම කරුණු ආනකොට හොඳ ගුණගරුක සංඝයා දකින්නකොට එහෙම නැත්නම් සිල්වතුන් ගුණවතුන් දකින්නකොට ඒ වෙලාවේ ශ්‍රද්ධාව පහළ වුණා නම් ඒකට අපි කියනවා ප්‍රසාද ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව සද්දේය වස්තු මතයි රැඳිලා තියෙන්නේ. මේ බුදු පිළිමෙන් ඈත් වෙනකොට ශ්‍රද්ධාව නැතිලා යනවා. මේ ධර්ම කරුණු අමතක වෙනකොට ශ්‍රද්ධාව නැතිලා යනවා. අර සංඝයාගේ ගුණවතුන්ගේ ආශ්‍රය නැති වෙනකොට ශ්‍රද්ධාව හැල්ලා යනවා. Taman සමග යන්නේ නැහැ. ඒ නිසා ප්‍රසාද ශ්‍රද්ධාවේ සද්දේය වස්තුන් මත රැඳිලා තියෙනවා. බාහිර දෙයක් මත. නමුත් මේ විදිහේ ප්‍රත්‍යක්ෂ සිද්ධාවකින් ඒ ප්‍රත්‍යක්ෂ සිද්ධාව මතින් මතුවෙනා වූ අනුමාන සිද්ධාවකින් පහළ වෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව මුද්දට පදනම් සහිතයි. ඒක කවදාකවත් තමයි හැරලා යන්නේ. අවන්ද හොඳටම විශ්වාසයි මේ ක්‍රමයේ හරියට භාවනා ගෙනියනවා නම් Tamanට නැවත නැවතත් මේ ධර්මතාවය දැක ගන්න පුළුවන්. ඊය ධර්මතාවයේ තුල පොදු ලක්ෂණ පැහැදිලිවම පේනවා. මට ප්‍රත්‍යක්ෂයට දෙලිම යන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඕනේ මෙවැනි විදිහේ ලක්ෂණ ප්‍රතිවේදයක් ඇති වෙන්න ප්‍රත්‍යක්ෂයක් පහළ වෙන්න අහම්බෙන් වෙන්නේ නැහැ. කවදාකවත් ක්‍රමයේ ඉක්මවලා ගිහිල්ලා කරන්න බෑ. හැමැත්ත තිබුණ පළියට කරන්න බෑ. අර මුලින් මුලින් දෙන අර මුණට හිත නැංවීම නැවත නැවත නංවමින් අඩුම වශයෙන් අරමුණේ සංධානය බලා ගන්නවා. මේ බලාගෙන දිගට බලන අරමුණේ ආකාරය දැක ගන්න බලන්න. මේව බලනකොට මේ ළඟ බැත්තාව අරමුණේ සංධාන ආකාර වශයෙන් මේ අරමුණ වෙනස් වෙන හැටි කියලා ප්‍රත්‍යක්ෂාකරන කොට වෙනවා. මේ ව්‍යාපාරය පරිේශණය දිගට දිගට කරනවා නම් මතුවෙන මතුවෙන අරමුණකට හිත නැංවීම ඊටාන කුසල ඡන්දයෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. පරිේශනයක් කරන විද්‍යාඥයෙක් වාගේ. මේ විදිහට මතුවෙන මතුවෙන අරමුණේ ප්‍රිය අප්‍රිය භාවයේ නොබලමින් සංතහනේ බලනවා, ආකාරයේ බලනවා, සංතහන වශයෙන් හෝ ආකාර වශයෙන් හෝ අරමුණ වශයෙන් හෝ මෙනෙහි කරනවා. මෙනෙහි කරමින් අරමුණ අරමුණ දෙකක් වෙන වශයෙන් විඳුරක් එකවරම එක තැනදී මේ පහළ වෙන ස්වරූපයේ දිනුනක් දෙක වෙන් කර ගැනීමේ ව්‍යාපාරයේ ගෙනියනකොට මතුවෙන මතුවෙන අරමුණු විශේෂයේ ස්වභාවික ලක්ෂණ දැකීමේ සුරය ඒ සූර වුණාට පස්සේ තමයි මේ ස්වභාවික ලක්ෂණේ විනිවිදමින් සංතතිය වහා ඇති වී නැති වී යන ගතිය දකිනවා. ඒ කියන්නේ මෙතන වැඩ පිළිවෙලා. එක ක්ෂණයක වැඩක්, එක පහරක වැඩක් නෙවෙයි. මෙතවත් එනකොට අප්‍රමාණ වැරදි රාශියක් වෙලා තියෙනවා. Taman මේ පිළිබඳව ඉතාම ඉවසිලිමත් වෙන්න. නමුත් මේ වරදින්නේ ධර්මයේ වැරද්දක් නිසා නෙවෙයි. Taman කිහි යදිලා දක්ෂතාවයක් තියෙනවා. අද මේ යෙදෙන්නේ මොකටද? මේ ධර්ම කරුණු සාක්ෂාත් කරගන්න. දක්ෂතාවය දුරු කරගන්න. මේ ධර්ම කරුණු අහන්න නැතුව, පිළිගන්නේ නැතුව, ව්‍යාපාර නොකර හිටියොත් අපි අනන්ත අප්‍රමාණ සංසාරයකට සම්මාදයි. යම් කිසි කෙනෙක් මේ ධර්ම කරුණු ඇත්තයි. ඒ නිසා මේ මට පේන්නේ අනිත්‍යය, මේ මට පේන්නේ දුකය, මේ මට පේන්නේ අනාත්මය වශයෙන් අර දකින්නේ දේ අන්ධ භූතව පිළිගන්න ගත්තොත් ඒ පුද්ගලයාට ගමනක්. ඒ නිසා යෝගාචරණේ අන්ත දෙකම දුර කරන්න. දෙන ධර්මයේ ඇතිදී ඒකාන්ත වශයෙන් සද්ධායෙන් පිළිගන්න ගතිය සම්පූර්ණයෙන්ම දුර කරන්න. ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහ කරන්න පුළුවන් වෙන්නේ එතකොටයි. එහෙම නැතුව මේ දේවල් මේ දෙකේ පන්තියේ ළමයින්ට බාලාංශ ළමයින්ට කරන දේවල් නියම ඕනේ නැහැ. නියමයි මෙච්චර ගැඹුරකට යන්න බෑ කියලා පිළිකුල් කරනවනේ ඒකත් යෝගාචර බාධා කරනවා. මේ නිසා මේ ශ්‍රද්ධා જાති දෙකම දුරු කරන්න. දුරු කරලා උපදේශ පන්තිය ක්‍රියාත්මක කරනවා නම් ඒ පිළිගත්තා වූ උපදේශ වැඩි කල නොගොස් ප්‍රත්‍යක්ෂ වෙනකොට අන්න යෝග අවස්ථරගේ ඇතුළේ ශ්‍රද්ධාව පහළ මේ විදිහටයි ධර්මයේ විවෘත වීම සිදුවේ. මේ විවෘත වීම සිදු වෙනකොට වෙන විදිහකට කියනවනම් දකින් දකින් අරමුණ වල ආකාර වශයෙන් සංස්කාර වශයෙන් පෞද්ගලික තෙජ්ජ ලක්ෂණය දකිමින් දකිමින්ම මෙනෙහි කරමින්ම කඩ කර්මයෙන් බලමින්ම කුංචු කුංචි වැඩ වශයෙන් මෙනෙහි කරමින්ම ඊටාම සංසුන් ඉරියව් පැවැත්වීමෙන්ම අරමුණට වැටගෙන ඒ සංකාණ හැලෙනවා ආකාර හැලෙනවා පෞද්ගලික ලක්ෂණ හැලෙන්නේ අනිත්‍ය භාවයේ දුක් භාවයේ අනාත්ම භාවයේ ප්‍රකට කරගන්නකොට යෝගාවචරය අතුල මෙතුආකල් සංසාරයට අදින බරු වාගේ ආකර්ෂණ ශක්තිය වාගේ තිබුණා වූ සංහා මාන දික්ටි ක්‍රමක්‍රමයෙන් හැලෙන්න පටන් ගන්නවා. මේ හැලෙනවයි කියලා කියන්නේ යෝගාවචරය දකින්න දකින්න කිසිම වස්තුවක සංහා වශයෙන් ඇලෙන්නේ නැහැ. දෙති වශයෙන් ඇලෙන්නේ නැහැ. මාන වශයෙන් මනින්නේ නැහැ. මේ නිසා යෝගාවචරයේ බන්ධනේ තෘෂ්ණා බන්ධන දුර වෙන්න පටන් ගන්නවා. මේ විදිහට යෝගාවචරය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය මාර්ග සත්‍ය නිරෝධ සත්‍ය කියන ආ සත්‍ය හතර දිහාට ලං වෙනවා. නමුත් මතක තියාගන්න ඕනේ මේ හතරෙන් මේ දුක්ඛ සත්‍ය තමයි යෝගාවචරයේ වගකීමට වැටෙන්නේ. දුක්ඛං පරිඤ්ඤයං ආත්පසින් දැක ගන්න ඕනේ දුකයි. ඒ නිසා මේ වැඩපිළිවෙලේදී ධර්ම කතාව අහුම්කන් දීලා සම්‍යක් ප්‍රයත්නය කරලා ධර්මෝජාව ධර්ම රසය ලබන කෙනාට ධර්මයේ සැනසීම හැර ලෝකයේ සැනසීම හොයන්න යනවනම් ආමිෂ සැනසීම හොයන්න යනවනම් ඔහු දුක්ඛී ප්‍රතිස්ථාව හොයන කෙනෙක් බවට පත් වෙනවා. මේ නිසා මේක විශාල ගැඹුරකින් කල්පනා කරගන්න ඕනේ. වගකීමකින් තේරුම් ගන්න තේරුම් අරගෙන ධර්ම රසයම ලං කර ගන්නට නම් හේතු ධර්ම රාශියක් සම්බන්ධ වෙන බව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා දැනගන්න ඕනේ මේ ලක්ෂණ ප්‍රතිවේදයට ආසන්නීම සම්බන්ධ වෙන්නේ ක්ෂණික සමාධිය. ක්ෂණික සමාධිය පදනම් වෙනවා. යෝගාවචරය ක්ෂණික සමාධියෙන් තොරව මේ කොච්චර විස්තර ධර්ම ඇරුවත් කොච්චර භාවනා කරලා පින්වත් ගුණවත් ගුරු වාස්තේ කරත් සුසුකල ගන්න බෑ. ඒ නිසා සමාධිය තමයි ආසන්නම ධර්මයේ බව තේරුම් ගන්න ඕනේ. මේ සමාධිය පටලම් වෙලා තියෙන්නේ මොකේද? සතිය මත. ඒ නිසා සතියත් සමාධියත් අන්‍යමන්‍ය වශයෙන් හේතුපකාර වෙනවා. යෝගාවචරයට සමාධිය පහළ වීමට වඩා සතිය පහළ කර ගැනීම පහසුයි. ප්‍රායෝගිකයි. ඒ සතිය පවතිනට නම් වීර්යය පවතිනවා. නැවත නැවතත් වෙහෙස ගන්නේ නැතුව හොඳ නරක බලන්නේ නැතුව අරමුණට හිත නැංවීම කියනවා. මේ වීර්ය සාර්ථක වෙන්නේ එල්ලේ හරියට විතරයි. විදින විදින හිය පිට යනවා නම් යාට විදිල්ලත් එපා වෙනවා, ඩඩේමත් එපා වෙනවා. නමුත් යෝගාවචරය විදින විදින වීයේ වරින් වර හෝ එල්ලේ හරියනවනම් ඒ හරියන හරිය වාරයක් පාසා එල්ලේට නැවත නැවත විදීම උනන්දු වෙනවා. එල්ලේට විදින්න විදින්න සතිය වැඩි වෙනවා සතිය වැඩි වෙන්න වැඩි වෙනවා සමාධිය පිහිටනවා සමාධිය වැඩි වෙන්න වැඩි වෙන්න ලක්කන අතිවේදී පහළ මේ ධර්ම කරුණු යෝගාවචරින් මේ සවිස්තරෝ කියලා දෙන්නේ මතක් කරන්නේ Tamange වගකීම තේරුම් අරගෙන භාවනාව හරිය වෙලාවේදී මේ විදිහට සම්පහන්සනය කර ගන්න ඕන හරිය නැතිනම් එල්ලේ වැඩිලාද වීර්ය අඩු වෙලාද සතිය නැති වෙලාද සමාධිය නැති වෙලාද ආදී වශයෙන් ධර්ම කරුණු තෝරන්න ඕන ඒ තෝරනකොට තෝරනකොට තමයි දවසින් දවස සිදුවෙන වැරදි මාර්ගයේ මේ හරි මාර්ගයට සල් වෙනකොට ඒකට කියන සම්‍යක් දෘෂ්ටි මේ සම්‍යක් දෘෂ්ටියත් මේ විපස්සනාවත් දෙක එකතු වෙච්චහම මේකට කියනවා විපස්සනා සම්මාදිට්ඨිය කියලා. අදට අපේ නියමිත කාලය සමහර නිසා අපි ඉදිරි ධර්ම දේශනාවලදී මේ සම්‍යක් දෘෂ්ටිය පහළ වීම එහි ජීවුණුව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතුආකල් මේ ධර්මයේ රෝංකන් දීමෙනුත් ඒ වාගේ මිතාම උනන්දුයෙන් භාවනාවට නැංවීමෙනුත් ලබාගෙන ඇත්තා වූ මූල ධර්ම දැනුම් අත්දැකීම් කියන මේ දෙක එකතු කර ගැනීමෙන් තමන් මෙතුවක් දිනකේ භාවනාව තවත් පිළිසිදුව ඍජුව ප්‍රකටව ගෙන යාමට යෝගාවතරින්ට ඒකාන්තයෙන්ම ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන මෛත්‍රී කරුණා චේතනාවෙන් ආසින්දනේ අද ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා